කළ යුත්ත කළ යුතු වේලාවට නොකිරීමත් අතපසු කිරීමත් සාමාන්‍යයෙන් ප්‍රමාදයේ හැටියට සැලකෙනවා. ප්‍රමාදයට යට වුණු පුද්ගලයාට අන්තිමට ඉතුරු වෙන්නේ පසුතැවිල්ල විතරයි. මේ කාරණේ ඊ타ත්ම සිත් කාවදින අන්දමින් ඉදිරිපත් කළ ගාථා දෙකකුයි අද මේ මාතෘකාව වශයෙන් මේ පින්නතුන්ට ප්‍රකාශ කරන්නේ. මේ ගාථාදික බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ බරණැස ඉසිපතනේදී මහා ධන සිටුවරයාගේ පුත්‍රයා අරමුණු කරගෙනයි. ඒ සිටු පුත්‍රයා 80 කුලක් ධනය ඇති සිටු කුලයක උත්පත්තිය ලැබුවා. මව්පියන් කල්පනා කළා මේ තරම් ධනය තියෙන නිසා මේ අපේ පුතාට අමුතුවෙන් ධනය රැස් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. තිබෙන ධනය පරිභෝග කිරීම පමණයි තියෙන්නේ. එහෙම හිතලා 아무තු ශිල්ප ශාස්ත්‍රයක් ඉගැන්වුවේ නැහැ. ඉගැන්වුවේ ගීතවාදිතය සංගීතයත් වාදනය කරන හැටි ඒකත් පමණයි ඉගැන්වුවේ විනෝද මාර්ග වශයෙන්. ඒ වගේම වෙනවර හිටියා තවත් ඒ වගේම 80 කුලක් ධනය ඇති සිටු පවුලක්. ඒ පවුලේ දියණියක් උපන්නා. ඇයටත් මව්පියන් ඉගැන්වුවේ නැටුම් ගැයුම් පමණයි. ඉතින් නිසි කාලයේදී මේ දෙදෙනා ආවාහ විවාහ වශයෙන් සම්බන්ධ වුණා. එහෙම ජීවත් වෙන අතරේ ඒ සිටු පුත්‍රයා දවසට තුන් වරක් රාජසේවය පිණිස රජමැදුරට යනවා. ඒ නගරයේ සිටින දැන් ඒ කාලයේ යෙදුනා ධූර්ත කියන වචනයක්. ධූර්තයන් කියලා ඒ අතීතයේ යෙදෙන වචනය බොහෝ විට ඔය දුරාචාරවලයේ දෙන මත්පැනට සූදුවට ස්ත්‍රීන් ඇසුරු කිරීමට ලොල්ව ජීවත් වෙන අයට යොදන වචනයක් ධූර්තය කියන එක. මේ සුරාසොඬ ධූර්තයන් එකතු වෙලා සාකච්ඡා කරනවා. අපිට මේ සිටු පුත්‍රයාට මත්පැන පුරුදු කරොත් අපේ වැඩ කටයුතු බොහොම පහසු වෙනවා කියලා හිතලා ඒ අය කලේ ඒ මත්පැනත් සමගම කටගැසුම් වශයෙන් තිබෙන ඒ බදපු මාංශ ලුණු හකුරු ආදියත් ඉනේ බැඳගෙන ඇවිල්ලා පාරායිනේ ඉඳගෙන ඒ සිටු පුත්‍රයා රජමැදුරේ ඉඳලා එන වෙලාව බලාගෙන ඒවා අනුභව කරමින් සුරා බොමින් කියනවා ස්වාමීනි සිටු පුත්‍රයාණෙනි ඔබතුමන් අවුරුදු 100ක් ජීවත් වේවා ඔබතුමන් නිසා අපට මේ කන්න බොන්න හැකියාව ලැබිලා තියෙන්නේ කියලා. මේ විදිහට ආශිර්වාද කරනකොට මේ සිටු පුත්‍රයා අහනවා පිටිපස්සෙන් ආපු උපස්ථායකයාගෙන් මේ අය මොනවද මේ බොන්නේ කියලා. එක්තරා පාන වර්ගයක් කියලා කිව්වා. එතකොට අහනවා ඒක හොඳ ප්‍රියමනාප දෙයක්ද කියලා. මොනවා කියනවද ස්වාමීනි මේ ලෝකේ මේ ජීව ලෝකේ ඊට සමාන කරන්න පාණයක් නැත කියලා අර මිනිහයත් කිව්වා. ඉතින් එහෙනම් මාත් ඒ විදිය එකක් ටිකක් බොන්න ඕන කියලා ටික ටික ගෙන්නවලා බොන්න පටන් ගත්තා. ඒ පුරුද්ද ඇති වෙන බව දැනගත්තු හැටි අර ධූර්තයෝ ඇවිල්ලා තමයි මේ පිරිස පිරිවරා ගත්තා. පිරිවරාගෙන ඔන්න එදා ඉඳලා පරිහානිය පටන් ගත්තා. මේ සිටු පුත්‍රයාත් ඒ ඇත් එක්ක මත්පැන් බොමින් විනෝද වෙන අතරේ ඒ අවශ්‍ය දේවල් ඒ අවශ්‍ය දේවල් පමණටත් වඩා සුඛෝභෝගී දේවල් ලියපෑදම් කරලා ගෙන්වන්න පටන් ගත්තා. ඒ වගේම අහවලා නාට්‍යයට දක්ෂයයි, අහවලා සූදුවට දක්ෂයයි කියලා එයාට තෑගි බෝගක් දෙන්න පටන් ගත්තා 10000 ගණන්. ඔහොමම සිහි කල්පනාවකුත් නැතිව ධනය ලියපෑදම් කිරීමෙන් වැඩි කලක් යන්න කලින් අර 80 කෝටියක් ධනය අවසාන වුණා. ඒ බව ඒ අය කැමියා කියනකොට කිව්වා ඒ ධනය ඉවරයි කියලා. එයි මගේ භාර්යාවට තියෙන 80 කෝටියක් තියනවාද කියලා. ඒකත් ඒ විදිහටම අර විදිහට වේදම් කළා විනාශ කරා. ඊළඟට කෙත් වතු යන්න ආදියත් ගෙදර තියෙන බඩු භාණ්ඩ ආදියත් විය පැහැදම් කරලා බොන්න විනෝද වෙන්න පටන් ගත්තා. මේ අතරේ මේ අය වයෝවෘද්ධ අවස්ථාවටපත් වෙනකොට ඒ ගේ සිටු මැදුර මිලයට ගත්තු අය මේ අය ගෙදරින් පැන්නුවා. ඉතින් මේ දෙන්නා වෙන අයගේ ගේයක පිටියක් ළඟ මඩුවක් වගේ ගහගෙන ජීවත් වෙන්න පටන් ගත්තා හිඟා කමින්. එහෙම හිඟා කමින් යන අතරේ එක දවසක් දා සංඝයා වහන්සේලාගේ දානශාලාව ළඟට ගියාම ඒ ඉඳුල්පත් කන්න කුඩා සාමණේරයන් වහන්සේලා ඉඳුල්පත් දෙනවා දැකලා බුදුරජාණන් වහන්සේ මන්ද සිනහාවක් පහළ කළා. එතකොට ආනන්ද රහණාංශ ඒකට හේතු ඇහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා මේ පේනව නේද? මේ සිටානන් මුල් වයසේදීම යම් කිසි කර්මාන්තයක නිශාකාරයේ ධනෙ යෙදුවනම් මේ නගරයේ ප්‍රධාන සිටුවරය වෙන්න තිබුණා. ඒ වගේම ඒ ධනෙ අතහැරලා පැවිදි වුණා නම් රහත් වෙන්න පුණ්‍ය ශක්තිය තිබුණා, උපනිෂදේ සම්පත්තිය තිබුණා. ඒ වගේම මේ භාර්යාවට සිටුදුවට අනාගාමි වෙන්න හැකියාව තිබුණා. මධ්‍යම වයසේදී ඒ පියවර ගත්තා නම් නික්කම්මිය සම්පූර්ණ කළා නම් ඒ සිටු පුත්‍රයාට අනාගාමි වෙන්න තිබුණා, භාර්යාවට සකදාගාමි වෙන්න තිබුණා. පස්චිම වයසේ මහලු වයසේදී හෝ ධානය පිළිබඳව හරියාකාර කර්මාන්ත ආදී යදන් උනන්දු වුණා නම් තුන්වෙනි සිටුවරයා වෙන්න තිබුණා. මහාන වුණා නම් සකදාගාමි වෙන්න තිබුණා, භාර්යාවට සෝවාන් වෙන්න තිබුණා කියලා ඒ විදිහට දෙපැත්තටම ලෞකික ලෝකෝත්තර දෙපැත්තෙන්ම තිබුණු ඒ පුණ්‍ය ශක්තිය නසාගත්තයි කියන අදහස ඇදීමෙන් මෙන්න මේ ධාතා දෙකේ අවස්ථාවේ වදාළ බවයි කියවෙන්නේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ඡායන්ති කීන මච්ඡේව පල්ලලේ බ්‍රහ්මචර්ය වාසය නොඇස ඒ කියන්නේ ශාසන බ්‍රහ්මචර්යාව පුරන්නේ නැතිව ඊළඟට අලද්ධා යොබ්බනේ ධනං තරුණ වයසේදී ධනය රැස් නොකොට ජින්න කොංචා ඡායන්ති කීන මච්චේව පල්ලලේ. මසුන් අවසන් වුණු දිය කඩਿੱත්තක ඉඳගෙන සුසුම්ලන එහෙම නැත්නම් ඒ තැවෙන මහලු වයසටපත් කොස්වහලීනියන් වගේ කෙනෙකුට තැවෙන්න වෙනවයි කියන අදහසයි මුල් ගාථාවේ. ඊළඟ ගාථාවත් ඊට බොහෝ දුරට සමානයි. අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්ධා යොබ්බනේ ධනං බ්‍රහ්මචර්ය වාසය නොඇස තරුණ කාලයේදී ධනය නොලබා පෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තුණා. එතන දෙන උපමාව දැන් ඔය දුන්නකින් විදිනකොට ඒ දුනුදිය ටිකෙන් ටික බුරුල් වෙනවා, ලිහිල් වෙනවා. හුඟක් ඊතල විදීම තුලින් අන්තිමට ඒ දුන්නේ ශක්තිය නැති වෙලා යනවා. අන්න ඒ උපමාවයි මෙතන දෙන්නේ. ඒ වගේ පමණට වැඩිය විදීම තුලින් අබල දුබල වුණු දුන්නක් වගේ ඒ තැනත්තන්ට සෙන්ති චාපාති කිත්තාව පුරාණානි අනුත්තුණං අතීතය ගැන පසුතැවිමින් අතීතයේදී නම් අපිට මෙන්න මෙහෙම මෙහෙම දැන් දුන්න හිතනවනම් මට ඉස්සර නම් මේ හුඟක් ඈතට විඳින්න ශක්තිය තිබුණා ඒ වගේ තැවෙන පුද්ගලයා අනේ දැන් ඉස්සර නම් අපි හොඳට කෑවා බිව්වා දැන් මෙහෙමයි කියලා අන පසුතැවෙන අදහසයි එතන ප්‍රකාශ කළේ ගාථාවෙන් මේ කථාන්තරයත් ගාථාවත් ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ අන්නර කළ යුත්ත ගිහි ජීවිතයේ වශයෙන් බලනකොට ඒ තමන්ගේ ජීවිතය ගෙන යාමට උපකාර වන ආදායම් පක්ෂය පමණක් ගැන බලන්නේ නැතුව ආදායම් පක්ෂය වගේම වියදම් පක්ෂයත් ගැන කාරණා දෙක හරියට සංසන්දනය කරලා ජීවත් වීමේ වටිනාකමයි ඊළඟට පැවිදි බව ගැන හිතනවා නම් අන්න අර වගේ නාෂ්ක්‍රම්‍ය සම්පූර්ණ කර ගැනීමයි. එතකොට මේ දෙකේම පමා වුණු කාරණයයි මෙතන මේ කථාන්තරයෙන් පේන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් මෙතන ඒ සිටු පුත්‍රයා පිළිබඳ කථාන්තරය තුලින් අපට පේනවා ඒවයි ආදීනව රාශියක් අර මව්පියන් තමන්ගේ දරුවන්ට ඉගැන්විය යුතු ජීවත් වීමට උපකාර වන ශාස්ත්‍ර නොඉගැන්වීමේ ආදීනව එක පැත්තකින් ඒ ධනය භුක්ති විඳීම ගැන පමණක් ඉගැන්නුවා ඊළඟට විනෝද මාර්ග පමණක් ඉගැන්නුවා ඊළඟට මේ සිටු පුත්‍රයා අර සුරාලෝලයින්ගේ ඒ සමාගමට එකතු වෙලා පාප මිත්‍ර සේවනයට වැටිලා ඒ සූදුවටත් ඒ පැත්තටත් යොමු වෙලා ජීවත් වීම නිසා විශාල පරිහානියකටපත් වුණු ආකාරය අපිට මේකත් හාන්තරයෙන් පේනවා. ගිහි පින්වතාගේ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට ඒ අර කියාපු පරිහානි පක්ෂය ඉවත් කරලා දියුණුවේ මාර්ග සලසා ගැනීමට බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනා රාශියක් දේශනා කළ තියෙන අවස්ථානුකූලව මේ පින්නතුන් කොතිකුත් ඒවත් අහලත් ඇති වඩාත්ම ප්‍රකට සූත්‍ර දේශනාවක් තමයි අර ව්‍යග්ගපච්ච සූත්‍රය කියලා හඳුන්වන බුදුරජාන් වහන්සේ කෝලිය නගරයේ කෝලිය දේශයේ වාසය කරන අවස්ථාවේ කක්කරපත්තන මැතිනි නියම් ගමේ ඒ දීඝජානු කියන කෝලිය පුත්‍රය ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට දෙන පිළිතුර වශයෙන් බුදුරජාන් වහන්සේ එක්තරා දීර්ඝ දේශනාවක් කළ ගිහි පින්නතුන්ට එදිනදා ජීවිතයේ උපකාර වන අන්දමේක ඒ දීඝඥාන කෝලිය පුත්‍රයා ආරාධනා කළෙත් මේ විදියටයි භාග්‍යතුන් වහන්සේ අපි කාමභෝගී ගියන් අමුදරුවන් සහිතේ ගිහිගෙයි වාසය කරනවා, කසී සලු දරනවා, මල්ගඳ විලවුන් පාවිච්චි කරනවා. අපට අපේ ජීවිතය තුළ මෙලව දියුණුවත්, පරලොව දියුණුවත් සලසා ගැනීමට සුදුසු ධර්මයක් දේශනා කරන්න කියලා ආරාධනා කළේ. පළමුවෙනි බුදුරජාන් වහන්සේ මෙලොව දිනුවට උපකාර වන කාරණා එකින් එක ඉදිරිපත් කළා. ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කළ කාරණා හතර තමයි බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් උත්ථාන සම්පදා, ආරක්ෂ සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතා කියන ඒ ධර්ම හතර සම්පූර්ණ කළ යුතු බව උත්ථාන සම්පදා නමින් හැඳින්වෙන්නේ උත්ථාන වීරිය කියලා කියන්නේ නොපසුබට වීරයයි. ගිහි පින්වතෙක් ජීවිතය ගෙන යන අතරේ ඉදිරිපත් වෙන වගකීම් රාශිය ගැන කල්පනා කරලා ඨාන වීරියෙන් යුතුව අලසකම ඉවත් කරලා ඒ සඳහන් වෙන්නේ මෙහෙමයි යම් කුල පුත්‍රයෙක් යම් රැකියාවක් කරනවා නම් ගොවිතැන් වෙළහෙළඳාම් ගවපාලන රාජ්‍ය සේවා ශාස්ත්‍ර ශිල්ප ආදී ඒ හැම එකක් පිළිබඳව දක්ෂ විය යුතුයි අලස නොවිය යුතුයි ඒ වගේම තමන් කරන ව්‍යාපාරය හෝ හැකියාව පිළිබඳ දියුණුවේ මාර්ග ගැන නිතර විමසා බැලීමට හැකියාව තිබෙන්න ඕන තමන් ඒ කටයුතු කරනවා වගේම කාර්යශූර වෙනවා වගේම සංවිධායක ශක්තියක් ඇති පුද්ගලයෙක් වෙන්න ඕන අන්න ඒ කාරණා එතකොට ගිහි ජීවිතයට අදාළ හැටියට දක්වලා තියෙනවා අර කියාපු උත්හාන වීරයට උත්හාන සම්පත්තිය ඇති කර ගැනීමට ඉතින් ඒ විදිහට උත්හාන වීරය ඇති කරගෙන දෑතේ හයියෙන් දහඩිය මාංශයෙන් ධාර්මිකව ධනෙ පියාගත ගත යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ කොයි කොයි ආකාරයෙන් හරි අධාර්මිකව කරන එකක් නෙවෙයි වංචනික වශයෙන් නෙවෙයි දහඩිය මාංශයෙන් ස්වශක්තියෙන් ඒ ඒකල යුතු බවයි ප්‍රකාශ කරන්නේ එතකොට මේ විදිහට රැස් කරගත්තු භෝගය පිළිබඳ ආරක්ෂා සංවිධානය යත් යොදන යුතු බව බුදු පියාණන් වහන්සේ මතක් කර දෙනවා. ඉතින් ආරක්ෂාව හැටියට ඒ කාලේ දක්වන්නේ මේ Taman නීරස් කරගත්තු ධනය රාජසන්තක නොවන ආකාරයට හොරුන්ට අයිති නොවන ආකාරයට හොරුන් පැහැර නොගන්න ආකාරයට ගින්නට ජලයට එහෙම අහුවෙලා විනාශ නොවන ආකාරයට ඒවා ආරක්ෂා කර ගැනීමයි අප්‍රිය දායාද කරුවන්ට හිමි නොවන ආකාරයට ඒ ආරක්ෂා කර ගැනීම ආරක්ක සම්පදා කියලා කියනවා. ඊළඟට එතන කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ ඒ වගේම ගිහි පින්වතා උත්සාහවත් යුතුයි පාප මිත්‍ර සේවනය අතහැරලා කල්යාණ මිත්‍ර සේවනයක් ඇති කර ගැනීමට කල්යාණ මිත්‍රයින් හැටියට එතන හඳුන්වන්නේ ඒ Taman වාසය කරන ගම්මානයක හෝ නියම් ගමක තරුණ හෝ මහලු අය ඉන්නවනම් Tamanට වඩා ශීලයෙන් උසස් ගිහට අයිති ශීලය ආරක්ෂා කරන ඒ වගේම සද්ධාව සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, පඤ්ඤා සම්පත්තිය කියලා කියන මේ ගුණ ධර්ම අතින් දියුණු අය අන්න ඒ බඳු අය ඇසුරු කළ යුතුයි ඔවුන් සමග සාකච්ඡා කළ යුතුයි ඔවුන්ගේ ඒ සද්ධා සීල ඡාග පඤ්ඤා කියලා ගුණ ධර්ම පිළිබඳව තමන් තමනුත් හික්මිය යුතුයි ආදර්ශයටගෙන කියලා ඒ විදිහට කල්යාණ මිත්‍රතාවේ ඒ කියන අංගය පිළිබඳව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඊළඟට සමජීවිකතාව කියලා කියන ඒකෙන් දක්වන්නේ අයවැය පක්ෂය දෙපැත්ත පිළිබඳව කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි ඒකට දෙන උපමාව යම් කිසි කෙනෙක් තරාදියක් අතට අරගෙන තරාදියේ තට්ටුව දෙක මෙන්න මේ තරම් දෙයක් දැම්ම හැටිය මේ තට්ටුව පහළට යනවා කියලා හොඳ ස්ටෙවිල්ලෙන් සිටිනා වගේ තමන්ගේ අය පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇතිව වියපැහැදම් වෙන ඒ පැත්ත ගැනත් හරියට හිතලා සමව කිරා බලලා වගේ ඒ අය වැය පිළිබඳ පාලනයක් කළ යුතු බවයි එහෙම නැතුව ඒ ඊළඟට දක්වනවා ඇතම් කෙනෙක් ආදායමට වඩා ඉහළින් වියදම් පක්ෂය වැඩෙන ආකාරයට සුඛෝභෝගී ජීවිතයක් ගත කළොත් ඒක දකින මිනිසෙන් කියාවිය අර දිඹුල් ගෙඩි කන්නෙක් වගේ මේ තැනත්තා ජීවත් වෙන්නේ කියලා ඒ උපමාවෙන් හඳුන්වන්නේ දැන් ඇතම් කෙනෙක් දිඹුල් ගහක දිඹුල් ගෙඩි පැහිලා තියෙනවා දැකලා ගහ හොලවනවා එතකොට ලා ඒවයි මෝරච්ච ඒවයි ඉදිච්ච ඒවයි ඔක්කොම වැටෙනවා ඉදිච්ච ඒවා විතරයි පරිභෝගයට ගන්න අනිත් හරිය අපතේ යනවා අන්න ඒ උපමාවයි දිඹුල් ගෙඩි කන්නෙක් වගේ මේ තමන්ගේ දේපල වස්තුව ආభాසිනිය කරනවා කියන එකයි ඒ චෝදනාව වෙන්න පුළුවන් අර විදියට ජීවත් වෙනවා. ඊළඟට ඇතැම් තවත් කෙනෙක් ලැබෙන ආදායම හුඟක් තියේදී ලෝභකමට මසුරුකමට නොකානුබී ජීවත් වෙනවා නම් ඒ තැනැත්තා පිළිබඳ සමාජයේ රාවයක් යනවායි. හාමතේ මැරෙන කෙනෙක් කියලා නොකා නොබී මැරෙන කෙනෙක් කියලා. ඒක නිසා මේ දෙපැත්තටම මේ අන්ත දෙකටම යන්නේ නැතුව අර විදියට කීරා බලලා ක්‍රමවත්ව තමන්ගේ අයවැය පිළිබඳ අවබෝධයකින් යුතුව ජීවත් විය යුතු බවයි එතන සඳහන් වෙන්නේ. ඊළඟට කවුරුරටත් දක්වනවා ඒ විදියට රැස් කරගත්තු භෝග සම්පatti ඇතිව ජීවත් වෙන අතරේ කෙනෙකුට පරිහානි දොරටු උදා වෙන ආකාරය අපාය මුඛ නමින් දක්වනවා. එතන අපාය කියලා කියන්නේ අපි දක්වන දැන් නරකාදීන අපාය නෙවෙයි මෙතන කියන්නේ තමන්ගේ භෝග හානිවන ක්‍රම. හැටියට දක්වන්නේ අන්න අර දැන් මේ කතාවෙත් කියවුණු ආකාරයට ඉත්තිදුත්ත සුරාදුත්ත අක්ඛදුත්ත පාපමිත්තතා කියන අන්නේ කාරණා හතරයි ස්ත්‍රී දූර්තයෙක් වෙලා දුරාචාරයෙන් ජීවිතය ගත කරනවා නම් ඒ වගේම සුරා දූර්තයෙක් වෙලා දැන් මේ කාලේ වචනෙන් කියනවා නම් සල්ලාලකම බේබදුකම් සූදුවන්තුකම ওই විදිහට සමාජයේ වචන යෙදෙන්නේ අන්න ඒ වගේ සූදුවට ඊළඟට පාප මිත්‍රයින් ඇසුරු කිරීම. ওই කාරණා හතරයි දක්වන්නේ. ඒ අර අපාය මුඛ කියලා කියන තමන්ගේ පරිහානියට දොරටු හැටියට. ඒකටත් බුදු පියාණන් වහන්සේ උපමාවක් දක්වනවා. යම්කිසි විශාල පොකුණක් තියෙනවා. යම් කෙනෙක් ඒ පොකුණේ වතුර එන දොරටු වහලා වතුර නික්මෙන සොරව් ඒවා ඇරලා තබනවා නම් වැස්සත් හරියට වහින්නේ නැත්නම් ඉක්මනින්ම ඒ පොකුණ වියලිලා යනවා. ඒ වගේයි අර කියාපු අපාය දොරටු විවෘත කරලා ඒ අප්‍රමාදයට වැටලා ජීවත් වුණොත් ඉක්මනින්ම ඒ තැනත්තාගේ පරිහානිය සිද්ධ වෙන බව. ඊළඟට දක්වනවා ආය මුඛ නමින් ඒ කියන්නේ ලබාගත්තු භෝගය දියුණු වෙන එව නැත්නම් ආරක්ෂා වෙලා දියුණු වෙන වීමට හේතු වෙන කාරණා හතර ඇත්ත වශයෙන් ඒ වාර කලින් කියාපු ඒවා ඒවායින් වෙන්වීමමයි න ඉත්තිදුත්තෝ න සුරාදුත්තෝ න අක්ඛදුත්තෝ ත්‍රිවෙනි කාරණය කල්යාණ මිත්තෝ කල්යාණ මිත්තතාව එතකොට මුල් කාරණා වශයෙන් දක්වන්නේ අර කියාපු ස්ත්‍රී දූත බව සුරාදුහෘත බව අක්ඛදුහෘත බව කියන මේ සූදුවට යොමු කියන කාරණාවලින් ඉවත් වීමයි ඒකම Tamanගේ භෝගයන් ආරක්ෂා වීමට හේතු වෙනවා. හතරවෙනුම කියන්නේ අන්න අර කල්යාණ මිත්‍රතාව. කල්යාණ මිත්‍රයින් සමග ඒ කල්යාණ මිත්‍රතාව අර සද්ධා, සීලාදී ඒ ගුණධර්ම Taman තුලත් ඇති කර ගැනීමයි. ඒ කල්යාණ මිත්‍රයින් අනුව ඔන්න ඔය විදිහට Tamanගේ දියුණුවට හේතු වෙන කාරණා පරිහානි දොරටු පෙන්නමින් අනිත් පැත්තට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ දිග්ඥානුකෝලිය පුත්‍රයාට පිළිතුරු වශයෙන් ඇත්ත වශයෙන් මේ ඒකෝලිය පුත්‍රයා ඇමතුවේ බුදුරජාණන් වහන්සේ ඒ තැනත්තාගේ වංශනාමයෙන් ව්‍යග්ඝපජ්ජ කියන නමින්. ඒකයි ඒක ව්‍යග්ඝපජ්ජ සූත්‍රය කියලා කියන්නේ. ව්‍යග්ඝපජ්ජ කියලා වංශනාමයෙන් හැඳින්නුවේ. ව්‍යග්ඝපජ්ජ කියලා අමතලා. <clears throat> ඊළඟට ඔන්න සම්පරාහිත කියලා කියන්නේ පරලෝසුව. පරලෝවහිත සුව පිළිබඳව. එතකොට මෙලොවහිත සුව පිළිබඳව ওই ටික ප්‍රකාශ කළ බුදු පියාණන් වහන්සේ පරලෝවහිත සුව පිළිබඳව ප්‍රකාශ කළේ කෙනෙකුට පරලොවට හිත සුව වශයෙන් සිටින්නේ අන්න අර කියාපු සද්ධා සම්පත්තිය ශීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය කියන කාරණාමයි. ඒවා සවිස්තරව දක්වනවා එතන. ශ්‍රද්ධාව හැටියට එතන හඳුන්වන්නේ කෙටියෙන් කියතොත් තථාගතයන් වහන්සේගේ සම්බෝධිය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කර ගැනීම විශ්වාස කිරීමයි. අර ඉතිපිසෝ පාඨයෙන් ප්‍රකාශ වන ඒ නව ගුණය පිළිබඳව පිරිසිදු ශ්‍රද්ධාවයි එතන සද්ධා සම්පත්තිය හැටියට කියන්නේ. ඊළාට ශීල සම්පත්තිය වශයෙන් දක්වන්නේ ගිහියාගේ නිත්‍ය ශීලයේ වශයෙන් සැලකෙන පංචශීලයයි ප්‍රාණඝාත ආදී ඒ ප්‍රාණඝාත අදත්තා දාන ආදී ඒවයින් වැළකී සිටීම ශීල සම්පත්තිය ඊළඟට ත්‍යාග සම්පත්තිය හැටියට දක්වන්නේ ගිහි පින්වතෙක් පිළිබඳව බොහෝ විට දක්වනවා පහ වූ මසුරු මල ඇතිව ඒ කියන්නේ මසුරු මල කියන මල කඩෙන් තොරව ගිහිගෙයි වාසය කරනවා ත්‍යාගශීලීව නිතර පරිත්‍යාග කිරීමට සැදී පැහැදීගත් අතකින් සිතකින් යුක්තව ඊළඟට ඒ වගේම යාචකයින්ට Taman ළඟට එන්න ඉඩ හරිමින් දාන සංවිභාගය දන් බෙදා දීමේ දක්ෂයෙක්ව ජීවත් වීමයි මේ පදමාලාව දැක්වෙනවා අර ත්‍යාග සම්පත්තිය පිළිබඳව අතහැරීම අතහැරීමත් පුරුදු කළ යුතු හැටියට දක්වනවා මොකද මසුරු සිත ඇති පුද්ගලයාට ගිහි ජීවිතයේ සතුටකින් ජීවත් වෙන්න බෑ අතහැරීමේ ශක්තියත් බොහෝ විට උපකාර වෙනවා Tamanගේ යමක් අතහැරි නැති වුණු අවස්ථාවේ සිත සකස් කර ගැනීමටත් ත්‍යාග සම්පත්තිය උපකාර වෙනවා. ඊළඟට ඒ වගේම කල්යාණ මිත්‍රතාව හැටියට දක්වන්නේ අන්න අර සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, පඤ්ඤා සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය වශයෙන් දක්වන්නේ ප්‍රඥාව විදර්ශනාවට යොමු වෙන විදිහේ ප්‍රඥාවක්. ලෝකයේ ඇතිවීම නැතිවීම ස්වභාවය විනිවිද දක්නා විදියේ ප්‍රඥාවක්. ඇත්ත වශයෙන් ගිහි ජීවිතයේ ගිහි පින්වතා පවා ධර්මානුකූලව ජීවත් වෙමින් ඒ Tamanට ඉදිරිපත් වෙන අපි හිතමු අෂ්ටලෝක ධර්මාදිය තුලින් අන්න අර කියාපු අනිත්‍යතා ධර්මය ඇතිවීම නැතිවීම ස්වභාවය පිළිබඳව අවබෝධය ලබා ගැනීමයි ඒ ගිහියාට පවා ප්‍රඥාව දියුණුවීමට හේතු වෙන්නේ. ඒකයි අපිට හිතා ගන්න තියෙන්නේ. ගැඹුරු විදර්ශනාවක් නුනත් ඒ Tamanට ඉදිරිපත් වෙන කාරණා ආශ්‍රයෙන් ප්‍රඥාවන්ත වීම නම් අන්න අර කියාපු ඇතීම් නැතිවීම අනිත්‍යතාව දැකීමයි. ওই විදිහට ඒ බුදු පියාණන් වහන්සේ පරලෝහිත පිළිබඳව පරලෝසිය ඒ කියන්නේ ඒ ඒ ගුණ සම්පatti දිනු කරගත්තොත් ඒ තැනැත්තාට පරලෝවදී සුගති තත්වයටපත් වෙන්න පුළුවන් වගේම මනින්ම සංසාර දුක කරගන්නත් පුළුවන් වෙනවා. මේ ගුණ ධර්ම වශයෙන් බලනකොට. එතකොට මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. තව නොයෙකුත් සූත්‍ර දේශනාවල ගිහියාගේ පරිහානියට හේතු වෙන විශේෂයෙන් දැන් මේ කතාවේ කියවුණු මත්පැන ආදිය ගැන සූත්‍ර රාශියකම සඳහන් වෙනවා. එකත් මේ කාලයට ඇත්ත වශයෙන් කාලෝචිත වෙන්න පුළුවන්. දැන් ওই ධම්මික සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ඇත්ත වශයෙන් හඳුන්වන්නේ ගිහියාගේ ගිහිවත හැටියට ගිහියාට අයිති ප්‍රතිපත්ති දක්වන සූත්‍රයක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතෙන්දී ප්‍රකාශ කරනවා මත්පැන් පාණයෙන් ඉවත් විය යුතු බව මොකද ඒක හඳුන්වන්නේ ඔල්මාදේ ඇති කරන උමත්ත බව ඇති කරන දෙයක් මත්පැන් පානය. ඒ වගේම මත්පැන නිසා පාප කර්ම තමනුත් කරනවා අනිත් ඈත් පාප කර්මයන්ට යොමු කරන ගතිය තියෙනවා. මේ ජීවිතේ අපට සාමාන්‍යයෙන් නිදහසට බොහෝ විට කෙනෙක් ඉදිරිපත් කරන්න පුළුවන් මත්පැන් බීලා නිදාගත්තාම කාටවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා. නමුත් අන්තිමට ඒ පොතපතේ දැක්වෙන්නේ අවම විපාකයේ වශයෙන් දක්වන්නේ ඊනක උත්පත්තියේදී ඔල්මාදකාරයෙක් උන්මත්තකෙක් චිත්ත ශක්තිය දුර්වල දුර්වල චිත්ත ශක්තියක් ඇතිව උත්පත්තිය ලබන්න හේතු වෙනවයි මත්පැන කියලා. කොටිම කියතොත් එතන හඳුන්වනවා අපුඤ්ඤායතනයක් හැටියට. ඒ මේ අපුඤ්ඤායතනය අතහරින්නේ කියලා. පව් එකතු වෙන ආයතනයක් හැටියට දක්වලා තියෙනවා මත්පැන මත්පැන් පාවිච්චිය. ඒ වගේම ওই පරාභව ආදී සූත්‍රවල ස්ත්‍රී දූර්තකම සුරාව මේ හැම එකක්ම කෙනෙකුගේ පරිහානියට හේතු වෙන බව බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් ප්‍රකාශ කරවදාලා තිබෙනවා. ඊළඟට ඒ වගේම ගිහි විනය නමින් හඳුන්වන සිගාලෝවාද සූත්‍රයේත් ඒ හැම එකකම පරිහානියට හේතු වන දේවල් හැටියට දක්වලා තියෙනවා. සුරාව පානීය කිරීමේ ආදීනව හයක්ම එතන සිගාලෝවාද සූත්‍රයේ දක්වලා තියෙනවා. පළවෙනි කාරණේ මෙලෝ වශයෙන් උත් තමන්ගේ ධනය නැතිවිලා යනවා. ඊළඟට ඒ වගේම නොයෙකුත් කලහ කෝලාහල ඇති වෙනවා මත්පැන නිසා. ඊළඟට නොයෙකුත් රෝගයන් නැති වෙනවා මත්පැන් පාවිච්චිය තුලින්. රෝගයන්ට ආයතනයක් හැටියට දක්වනවා එතන. රෝගයන් ඇති කරන ආයතනයක් හැටියට මත්පැන් දක්වලා තිබෙනවා. ඊළඟට මත්පැන් පානය කරන තැනැත්තා පිළිබඳව අපකීර්ති රාවයක් ලෝකේ පැතිරෙනවා. බේබද්ද හැටියට. ඒ බද්දෙක් හැටියට. ඊළඟට ඒ වගේම මත්පැන් පානය කළා මහා මාර්ගයේ අනාතරේ තමහට තමන්ගේ වස්ත්‍රයත් අමතක වෙන අවස්ථාවල් තියෙනවා. ඒක තුලින් ලැජ්ජා විලිබිය නැති වෙනවා. ඒ විදිහේ අපකීර්ති තත්වයකටපත් වෙනවා. අවසාන වශයෙන් දක්වනවා ප්‍රඥාව හීන වෙනවා. ඒක අර කලින් කියාපු විදිහටම මත්පැන තුලින් කල්පනා ශක්තිය සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන අතරෙත් බුදු පියාණන් වහන්සේ දක්වනවා 아무තුවෙන් මත්පැන නැතත් මත්පැන් ගොඩක එරිලයි මේ සංසාර ජීවිතය ගත කරන්නේ. ඒවා තමයි හඳුන්වන්නේ. ජොබ්බන මද ආරෝග්‍යමද ජීවිතමද භෝගමද ආදී වශයෙන් ලෝකයා තුල තියෙන මත්වීම් යෞවන මදේ තරුණකම නිසා ඇති වෙන මදේ එකත් මත්වීමක් මම ජීවත් වෙනවා අනිත්‍යයි මරුණට කියලා මම මැරෙන්නේ නැහැ කියන අදහස තුලින් ජීවිත මදේ ආරෝග්‍ය මදේ මම ලෙඩ වෙන්නේ නැහැ කියන ඒකත් මත්වීමක් ඊළඟට භෝග මද Tamanට තියෙන ධන සම්පත්තිය පිළිබඳවත් මාන්නෙන් මත් වෙනවා මේ විදිහේ මත්වීම වලට අමතරව මත්පැනත් වැටුනහම මේ தત્ත්වය ඊටාත්ම උග්‍ර වෙනවා. ඉතින් මේ හැම එකකින්ම අවසාන ප්‍රතිඵලය තමන්ගේ ප්‍රඥා ශක්තිය. මිනිස්යාට තියෙන වටිනාම ශක්තිය තමයි ප්‍රඥාව. තිරිසනාගෙන් වෙන් කරලා පෙන්නන වටිනාම ගුණය තමයි මිනිස්යා තුළ තියෙන ප්‍රඥාව. තිරිසනා ඒකාකාරයෙන් ජීවත් වෙන්නේ. ඇබ්බැහි වීම වලටම යට වෙලා. මිනිස්යාත් ඒ වගේම තිරිසනෙක් වගේ මත්පැනට ඇබ්බැහි වීම තුලින් තිරිසන් තත්වයටපත් වුණොත් අර කියාපු ප්‍රඥා සම්පත්තියෙන් පිරිහෙනවා. මොනෝකයි එතන ඒ සිගාලෝවාද සූත්‍රයේ ආදීනව හයක් හැටියට දක්වලා තියෙන මත්පැන් පානය. ওই විදිහට නොයෙකුත් තැන්වල මත්පැන ඒ වගේම අර කියාපු තූදුව තමන්ට නොදැනීම තමන් පරිහානිය කරාගෙන යන බව බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දක්වලා තිබෙනවා. ඊළඟට ඒ වගේම ගාලෝවාද සූත්‍රය, ධම්මික සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර රාශියකම ගිහි පින්වතාගේ ජීවිතය ගැන ප්‍රකාශ කරනකොට බුදුරජාන් වහන්සේ දක්වනවා ගිහියාගේ දියුණුව කියලා කියන්නේ ආර්ථික දියුණුව පමණක් නෙවෙයි. ධාර්මික දියුණුවත් ඒකම යනවා. ඊටාම වටිනා සූත්‍රයක් මේ පින්නතුන් අහලත් ඇති ඔය අන්ධෝ ඒකචක්ඛු ද්විචක්ඛු කියලා පුද්ගලයන් තුන් දෙනෙක් ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්ධ පුද්ගලයා කියලා කියන්නේ ඒ අන්ධ පුද්ගලයා හඳුන්වන්නේ මෙහෙමයි. Tamanට නැති ධනය ඇති කර ගැනීමේ මාර්ග දන්නේත් නැහැ. ඒක දකින්නෙත් නැහැ. ලබාගත්තු ධනය වැඩි දියුණු කර ගැනීමේ මාර්ග දකින්නෙත් නැහැ. ඒවා දකින ආර්ථික ඇසත් මේ පුද්ගලයාට නැහැ. ඒ වගේම හොඳ නරක පින්පව් කුසල් අකුසල් ඒවා දකින ධාර්මික ඇසත් නැහැ. අන්නේ බඳු පුද්ගලයා අන්ධ හැටියට දක්වනවා. එතකොට අන්ධ ඒ අන්ධ පුද්ගලයා හඳුන්වන හැටි. ඊළාට ඒක චක්කු කියලා කියන එකස් එක ඇස් කණා එක ඇහක් විතරක් තියෙනවා කියලා කියන්නේ එක ඇස් කණා කියලා හඳුන්වන්නේ. එතකොට ඒ එක ඇස් කණාගේ දෘෂ්ටිය මොකද්ද? දර්ශනීය මොකක්ද? එතනත්ත දන්නවා දැහැමින් හෝ නොදැහැමින් ධනය උපයා ගන්න මාර්ග. ධනය රැස් කර ගන්න හැටි. නමුත් අන්න අර හොඳ නරක පින් පව් පිළිබඳ අවබෝධයක් නැහැ. ආර්ථික ඇස තියෙනවා ධාර්මික ඇස නැහැ. ඉතින් ඔය මේ කාලෙත් ඔය ධනාත්මක චින්තනය වශයෙන් බොහෝ දෙනා ඇදිලා යන්නේ. අන්න ඒ විදිහේ දෘෂ්ටීන්ට නමුත් අර දේශ ඇති පුද්ගලයාගේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඒ තැනත්තා ජීවත් වෙන්නේ වෙන එකක් තමයි ආර්ථිකය පිළිබඳව කියන කොටත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මිල මුදල් කොයි කොයි ආකාරයකින් හරි සපයා ගැනීම හොඳයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම දක්වන්නේ ඒවා තමන්ගේ දහඩිය මාංශයෙන් වීරයෙන්, උත්හාන වීරයෙන්, ඒ වගේම ධාර්මිකව, ධම්මික, ධාර්මිකව කියන වචනය යොදනවා. ධාර්මිකව ධර්ම ධම්ම ලද්ද, ධර්මානුකූලව ලබාගත්තු ධනයක් වෙන්න ඕන. එහෙම ලබාගත්තු ධනයක් තමයි Tamanට ඇත්ත වශයෙන් සැපයක් හැටියට පවතින්නේ. ඒ කාරණය වඩාත් පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දක්වනවා ගිහියෙකුට ඇති සැප හතරක්. ඒ සැප හතර ගැන හොඳට කල්පනා කරලා බැලුවොත් මේ පින්නතුන්ට තේරෙවි බුදුරජාන් වහන්සේ දැන් සාමාන්‍ය ලෝකයා හිතන විදියට ඒ දියුණුව නෙවෙයි ප්‍රකාශ කරන්නේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවත් එක්කම යනවා. ඉතින් ඒක හොඳට පැහැදිලිව පේන කාරණයක් තමයි එතන දක්වනවා. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා සුඛ හතරක් ගිහි පින්වත්යා පිළිබඳව ප්‍රකාශ වෙනවා. අත්ති සුඛ කියලා කියන්නේ Tamanට ධනය තියෙන කාරණය පමණක් නෙවෙයි මේ ලබාගත්තු ධනය ධාර්මිකය කියන එකයි. ධාර්මිකය ලබාගත්තු ධනය. මොකද අධාර්මික ධන සම්පත් තියෙන කෙනාට ඒ ධනය ගැන ඒ ධනය ගැන හිතන අවස්ථාවල් වල ඒ අධාර්මිකව ලබාගත්තු දේවල් දකින අවස්ථාවලට ඇති වෙන්නේ හොරසිතක්. පසුතැවිල්ලක්. මේ පින්නතුන්ට ඒක හිතා ගන්න පුළුවන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් අත්තිසුඛ කියලා කියන්නේ මට මේ මේ දේ ඇත කියලා කියන ඒක ගිහයට තියෙන ලොකු දෙයක්. ලොකු සම්පත්තියක්. මේ ඔක්කොම මගේ මේ ගේ මගේ මේ ඉඩම මගේ අර අර දේවල් මගේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් කමක් ගියට තියෙනකොට ඉතින් ඒක සැපයක් හැටියට සැලකනවා. නමුත් Taman ඒක කියන අතර හිතෙනවනම් මේවා මම ලබාගත්තේ මේ විදියට අධාර්මිකව අනිත් අය තලා පෙළලා අධාර්මික ක්‍රම වලින් කියලා හිතනකොට එතන සතුටක් නැහැනේ. එතකොට අතිසුඛය නැහැ බඳු කෙනාට. අධාර්මිකව සපයාගත්තු. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ වෙන එකක් තබා අර අතිසුඛය පවා ඒක ධර්මානුකූලව ලබාගත්තු ධනය තුලිනුයි ලැබෙන්නේ. පැවිද්දාට තිබෙන්නේ නැති සුඛය. නැති පමණට පැවිද්දාට සැපයි. ගිහියට සාමාන්‍ය ලෝකයේ කල්පනා කරලා බලනකොට පැවිද්දාට නැති පමණට සැපයි. ගිහියට ඇති පමණට සැපයි. ওই දෙකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් අය කාරණේ ඇත්ත. නමුත් ඒ ඇති පමණට කිව්වට ඒ ඇතිකම අන්නර ධාර්මිකව ලබාගත්තු දේ තිබීමයි. එතකොට ඒක අනුව තීර ගන්න තීරණය ඒ තීරුම් ගන්න පුළුවන් ඊළඟට භෝග සුඛ කියලා කියන්නේ එතෙන්දිත් සාමාන්‍ය ලෝකයේ භෝග සුඛ කියලා කියන්නේ කාම භෝගීව පංචකාම සම්පත්තිය විඳින්න හැකියාව. සුඛෝභෝගී ජීවිත කියලා කියන්නේ සුඛෝභෝගී ජීවිත. ඒකයි සාමාන්‍ය ලෝකයා භෝග සුඛය හැටියට හඳුන්වන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ ඒක ඊට වඩා විශේෂ අන්දමකින් හඳුන්වනවා. භෝග සුඛය කියන්නේ මොකක්ද? ඒ ලබාගත් ධනෙන් Taman අර ආහාර පාන අනිකුත් ඒ ජීවිතයට අවශ්‍ය දේවල් සපයා උපයාගෙන ඒවා භුක්ති විඳින ඒ භුක්ති විඳීම පමණක්ම නොවේ ඒකම පින් දහම් කිරීම අන්න එතන වැදගත් වෙනවා එතකොට ඒ ලබාගත්තු ධනෙන් Taman එදිනදා ජීවිතයේ සැපසේ ජීවත් වීම පමණක් නෙවෙයි ඒ ධනෙම උපකාර කරගෙන පරලොවට උපකාර වන්නා වූ පින් රැස් කිරීම භෝග සම්පත්තිය හැටියට දක්වනවා එතකොට අර මෙලව සාමාන්‍ය ලෝකයා තුල තිබෙන ධන සංකල්පය ඉක්මවා යන අදහසක් භෝග පරිභෝගය පිළිබඳවත් කියවෙනවා. ඊළඟට අනන සුඛය හැටියට කියලා කියන්නේ ණය නැති බව. දැන් කෙනෙකුට හිතට තියෙන ලොකුම වදයක් තමයි අහවල් අහවල් අයට මම ණයයි කියලා කීම. ඒ වගේම කෙනෙකුගේ ජීවිත සමාජයට දිවි නසා ගන්න පවා පෙළඹෙනවා ණය වීම නිසා. යම් කෙනෙකුට කියන්න පුළුවන් මම කාටවත් කිසිවක් ණය නැහැ කියලා. ගිහියෙක් හැටියට ඒ තැනත්තාට එක සැපයක්. අනිකට අනනසුඛ කියලා කියන බුදුරජාණන් වහන්සේ. ඇත්ත වශයෙන්ම ගිහි ජීවිතේට ඊ타ත්ම ළඟ දේශනාවක් මේක. නමුත් අපි අර සාමාන්‍ය ලෝකයා හිතන විදිය ගිහියා නෙවෙයි මෙතන නියම ආර්ය ශ්‍රාවකය පිළිබඳවයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. දැන් අපි කවුරුත් දන්නවනේ චිත්තගෘහපති අනාථපිණ්ඩික ආදී ඒ ශ්‍රේෂ්ඨ මේ පින්නතුන්ට ආදර්ශයට ගත හැකි ඒ බුද්ධ කාලයේ ගිහි පින්නතුන්ගේ ජීවිතය සමාහිත මහා ධනස්කන්ධයක් තිබුණත් ඒවා ධාර්මිකව ලබා ගත්තා. ඒ වගේම ඒව පරිභෝග කරේ කොහොමද? තම තමන් ඒ වායින් සැප වින්දා වගේම අර දානමාන ආදී ඒ පින්කම් වල යෙදුණා. අන්න එහෙම සාර්ථක ජීවිත ගෙවූ බවයි පේන්නේ. ඉතින් මෙතනත් අර ඒ ඊළඟට අනන සුඛ ඊළඟට අවසාන වශයෙන් දක්වන්නේ අනවජ්‍ය සුඛය. ඒක විශේෂයෙන්ම ආධ්‍යාත්මික කාරණයක්. අනවජ්‍ය සුඛය කියලා කියන්නේ කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් මම මගේ සිතින් කයින් වචනෙන් කිසිම වරදක් කළා නෑ කියන ඒ හැඟීම කෙනෙකුට සැපගෙන දෙනවා මේ මේ විදිහට ශික්ෂාපද කඩමින් සීලයන් විනාශ කරමින් ජීවත් වුණා කියලා කියනකොට ඒක සමහර විට කෙනෙකුට නිදා ගන්නත් බැරි වෙනවා ඒක නිසා අනවජ්‍ය සුඛය කියන එක ඊටාත්ම වටිනා සුඛයක් හැටියට ප්‍රකාශ වෙනවා අප ළඟටත් ඇතම් ගිහි පින්නතුන් ඇවිල්ලා කියනවා දැන් කෙනෙකුට මේ මේ මා මේ පංචශීලයේ සමාදන් වුණු කාලේ ඉඳලා මේ මේ ශික්ෂාපද මම තාම පිරිසුදුව රැක්කා මට ලොකු සතුටක් ඇති වෙනවා කියලා. ඒකට ගිහියට ඇති විශාල සැපයක් ඒක දක්වනවා අනවජ්‍ය සුඛය හැටියට. Taman නිර්වද්‍ය ජීවිතයක් ගෙවනවායි කියන කාරණය. ওই විදිහට ගිහි ජීවිතය පා ඇත්ත වශයෙන් නිවනට නැඹුරු කළායි බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ විශේෂයෙන්ම අර පඤ්ඤා සම්පත්තිය ගැන කියනකොට මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන් ප්‍රඥාව තුල ඒ අනිත්‍යතා දර්ශනය තිබෙනවා. එතකොට මේ ගිහි ජීවිතය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අෂ්ටලෝක ධර්මයේ තුල ජීවත් වීමක්, දැඩිවම ඒකට භාජන වීමක්. එතකොට ඒවා තුලින් යම් අධ්‍යයනයක් Taman ලබනවා. මේ හැම එකක්ම අනිත්‍යයි. මේ හැම එකක්ම මම මම මේ මාගේ කියලා අල්ලාගෙන සිටින හැම දෙයක්ම යම් යම් අවස්ථාවල අතහරින්න වෙනවා. අතහැරියේ නැතත් ඒවා විනාශ වෙලා යනවා කියන ඒ අවබෝධය තුලින් ඒ තැනැත්තා ක්‍රමක්‍රමයෙන් ධර්මයට ලං වෙනවා, නිවනට ලං වෙනවා. ඒකේ ඊළඟ අවස්ථාව තමයි දැන් මේ පින්නතුනුත් භුක්ති විඳින්නේ. එදිනදා Tamanට අයිති නිත්‍ය පංචශීලයට අමතරව පොහොය අට සීල් රැකීම ආදී වශයෙන් උසස් සීලයකට නැඹුරු වෙලා ගිහි ජීවිතයේ කම්කටොළු වලින් තරමක හරි සාහනයක් ලබාගෙන විවේක ස්ථානයකට වෙලා අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ නත්තිසුකයට කිට්ටු වීමයි. අත්තිසුකයයි ගිහියට ආйти ගිහි ජීවිතේ අත්තිසුකයත් එක්කම යන ඒ දුක දුක් සමූහය දැකලා චාම් ජීවිතයකට නැඹුරු වෙලා සංඝයා වහන්සේලාට ආйти කෙනෙක් දෙනෙක් දෙයකින් යැපෙමින් වන භාවනාවට යෙදෙමින් නිරාමිස ප්‍රීතියකින් යුක්තව ගෙවන ඒ සංඝයා වහන්සේලාගේ ජීවිතයට නෙක්ඛම්මයට ලංවීම වශයෙන් තමයි මේ පින්නතුණුත් මෙවැනි දින දවසක gedara dorwal කොයි කොයි විදිහේ සබ සම්පත් තිබුණත් සුඛෝභෝගී දේවල් තිබුණත් ඒවා ඉවත් වෙලා රහතන් වහන්සේලාගේ ජීවිතයට ලංව දැන් මේ පින්නතුන් සමාදන් වුණු පොහොය අටසිල් තුල තිබෙන්නේ අපි ඇත්ත වශයෙන් නිතර මතක් කරලා දීලා තියෙනවා රහතන් වහන්සේගේ ජීවිතයට ලංවීමට උත්සාහ කිරීමක් තවත් විදිහකින් බලනවා නම් නෙක්ඛම්මයට පෙරහුරුවක්. එතකොට ගිහියා එකපාරටම ගිහිල්ලා පැවිදි වීම නෙවෙයි මෙතන තියෙන්නේ එහෙම අයත් ඉන්නවා ඒ අතීත පුණ්‍ය ශක්තිය තුලින් ක්‍රමක්‍රමයෙන් හුරු වෙනවා අර නෙක්ඛම්මයට. මේ අතහැරීම තුලින් විකාල භෝජනේ අතහැරියා නැටුම් ගැයුම් බැයුම් මේ හැම එකක්ම අතහැරියා උසසුන් මහසුන් කියලා ඉසුකෝභෝගී ඒවා gedara පුරුදු දේවල් අතහැරියා ඒ විචිත්‍ර වස්ත්‍රාභරණ හැම එකක්ම අතහැරලා මේ දවස ගෙවිලා තුන් අන්න අර නත්තිසුගේට ලං වීමයි. ඒකට බුදු පියාණන් වහන්සේ අර ලෝකයාට දෙපැත්තකින්ම අප්‍රමාදීව ජීවත් වෙන තැනැත්තාට අන්න අර දෙපැත්තකින්ම තමන්ගේ සමෘද්ධිය ළඟා කරගත හැකි බව පෙන්වන්න කරවදාලා. දැන් ඒකට මේ කතාන්තරය තුල තිබෙන්නේත් ඒකයි. කතාන්තරය ගැන අපි ආයෙත් හිතලා බැලුවොත් මෙතනින් අපට පේනවා ඒ සිටු පුත්‍රයා මේ ලෝකයට උත්පත්තිය ලැබුවේ අර අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රකාශ කරනවනේ ඒ කුඩාව දියදිම එක්කෝ චක්‍රවර්ති රජකම එහෙම නැත්නම් පැවිදි වුණොත් බුදු කෙනෙක් වෙනවා කියලා ඒ වගේ මෙතන මේ සිටු පුත්‍රයා පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තරුණ වයසේදීම අපි හිතමු තරුණ වයසේදීම අර මහා 80 කෝටියක් වස්තුව අතහැරලා පැවිදි වීමේ නෙක්ඛම්ම ශක්තිය ඇති කරගත්තා නම් අන්න අර තරම් දුර යන්න පුළුවන් රහත් වෙන්න පුළුවන් කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා දෙවෙනි වයසේදී අතහැරියා නම් අනාගාමි වෙන්න ඉඩ තිබුණා. තුන්වෙනි වයසේදීවත් ඇත්ත හැරියනම් සකදාගාමි වෙන්න තිබුණා. ඉතින් ඒ යට තියෙන පුණ්‍ය ශක්තියත් උපකාර කරගෙන. එතකොට එයින් අපිට පෙන්눔 කරන්න යන්න අර නෙක්ඛම්මය. නෙක්ඛම්ම ශක්තිය දිනු කරගත්ත නම් අරතරන් ඉහළට යන්න තිබුණා. ඒ වෙනුවට යටත් පිරිසෙන් ගිහි ජීවිතයේ ඒකල යුතු කර්මාන්ත ආදී අප්‍රමාදීව කළා නම් ඒ නගරයේ පළමුවෙනි සිටුවරයා හෝ දෙවෙනි සිටුවරයා හෝ තුන්වෙනි සිටුවරයා වෙන්න පුළුවන් බවයි කථාන්තරෙන් කියවෙන්නේ. මේ ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕන අපේ ජීවිත සරු කර ගැනීමට දැන් මේ කාලයේ බොහෝ දෙනා කියන ආකාරයට ඉක්මනින් හැම එකක්ම ක්ෂණික නිසා ඉක්මනින් ධනවත් වීමට වෙහෙසිය යුතු නෑ මේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා ධාර්මිකව රැස් කරගන්න ධනය පිළිබඳව වටිනා උපමා දෙකක් දක්වලා තිබෙනවා ඒකත් ඔය සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා ගිහි පින්වතා ක්‍රියා කළ යුතු ආකාරය දැන් අපි දන්නවා මීමැස්සක් මීමැස්සන් එකතු වෙලා මේ වදයක් බඳින ආකාරය කොයිතරම් කඩිසරකමකින්ද ක්‍රමවත්වද මේ මේ වදේ බඳින්නේ මේ මේ වදේ ප්‍රතිඵලයත් රසයයි මේ පෙනිතරම් රසවත් දෙයක් නැහැ බොහිස මහන්සි වෙලා කරගත්තු දෙයක් ඒක ඒ වගේම තමයි වේයා වේයා රෑදවල් වෙහිසිලා උත්සාහවත්ව සාමූහිකව ගොඩනගා ගන්නේ තුඹස ඊ타මත්ම ශක්තිමත් නිෂ්පාදනයක් අන්න මේ දෙකයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ගිහි පින්වතාත් ඒ විදිහටම ධාර්මිකව Tamanගේ දෑතේ හයියෙන් දහඩිය මහන්සියෙන් ධාර්මිකව ධනෙ උපයාගත යුතු බවයි. එහෙම නැතුව කොයි කොයි ආකාරයකින් හරි තනකකාරීව අනිත් කෙනා අයථාන්දමින් තල්ලු කරලා දාලා විනාශ කරලා දාලා ධනෙ රැස් කර ගැනීමේ ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ නැහැ. ඒක එකස් කනාගේ දර්ශනයක්. එතකොට මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ වටිනා ඒ ආර්ථික වශයෙන් උත් ධාර්මික වශයෙන් උත් අගය කළ හැකි දර්ශනය අපි මතු කර ගන්න ඕනේ මේ යුගයේ විශේෂයෙන්ම නොයෙකුත් විදිහේ විවිධ මිත්‍යා දෘෂ්ටීන් රටේ පැතිරෙනවා. ඒවට හසු නොවි අපි තේරුම් ගන්න ඕන අද මේ දවස පවා ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් තමන් තමන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු අතහැරලා දාලා මේ ඇවිල්ලා මොකද්ද කරන්නේ වෙන් වෙලා අන්න අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගිහි ජීවිතයේ දකින්න ලැබෙන සැපයට වඩා උතුම් සැපයකට ලැංවීමේ පෙරහුරුවක් හැටියට හිතා ගන්න තියෙන්නේ. එතකොට මේ අතහැරීම තුල තියෙන්නේ ගිහි ජීවිතය හා සම්බන්ධ දුක් රාශියක් ඉවත් කිරීමේ ආරම්භයයි. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා නැවත නැවතත් මේ සංසාරේ උපදින්නේ මේ තණ්හාව නිසායි. එතකොට මේ ජීවිතයත් එක්කම යන එකක් තමයි වස්තු තණ්හාව. නොවැළැක්විය හැකි අන්දමින් ඒ වස්තු තණ්හාව ඉදිරිපත් වෙනවා. Tamanගේ ජීවිතය රැක ගැනීමත්, තම දූ දරුවන්, තව ඒ වගේම යුතුයකම් ආදීට කිරීම සඳහා ධනය රැස් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ රැස් කරන වාරයක් පාසා Taman තීරුම් ගන්න ඕන කෙලෙස් රාශියක් ඒකම ගලාගෙන යන බව. එතකොට ඒවා අර ලෝහ භාණ්ඩ ඇති තැනක විටින් විට ඒවා එළියට අරගෙන සුද්ධ කර පවිත්‍ර කරේ නැත්නම් එතන මල කඩ ගොඩක් විතරක් ඉතුරු වෙනවා වගේ. යම් කෙනෙක් ධනිය රැස් කිරීම පමණක් ගැන හිතලා මසුරුව කිසිවා පිය පැහැදාම් නොකරගෙන දැන් අර තැනත්තා ඒ ඒවා කාබාසිනිය කළ එක ඒකාන්තයක්. ඒ වගේම ඇතම් කෙනෙක් ඊ타මාත්ම ලෝභීව මසුරුව තමනුත් නොකානොබී කිසිවෙකුටත් නොදී දන් පින්න ආදියක් නොකර ජීවත් වුණොත් ඒකත් ඒ තැනත්තාගේ පරිහානියට හේතු වෙන අවසානයේ പ്രേත ලෝකයේ ගිහිල්ලා ඉතුරු වෙනකොට තිරිසන් ආදී තත්ත්වවලටපත් වෙනවා. එතකොට මේ අපේ තියෙන ලොකුම වස්තුව තමයි අපේ මේ හිත. හිත තමයි ඇත්ත වශයෙන් අපි මේ සංසාරේ හොඳ පැත්තට ඉහළට හෝ පහළට හෝ අරගෙන යන්නේ. එතකොට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි වටහා ගන්න ඕන. අපි මේ හැම එකක්ම හිත තනා ගැනීමේ ප්‍රයත්නයක් හැටියට අනික් දේවල් ඒ තරම්ම වැදගත් නැහැ. ජීවිතයක් තුල මුහුණ පාන්නට වෙන නොයෙකුත් විදිය ගැටලු, කරදර ඒවා කාටත් ඒවාට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම මේ පින්නතුන්ට මේ කාලයේ වෙන සිද්ධ ආශ්‍රේණුත් බොහෝ විට නිදර්ශන එහෙමත් ලැබෙන්න පුළුවන්. ඔය ඉක්මනින් සපයා උපයාගත්තු ධනයට යන කලදසාව කොයි කොයි ආකාරකින් නමුත් දැන් මුහුදු වෙරළේ ලොකු ගොඩනැගිල්ලක් හදලා තිබුණොත් අතීතයේ අපි යොදන වචන යන වාරකම් කාලයේදී ඒක ගසාගෙන යනවා. දැන් ඉතින් සුනාමිය ආව හැටිය ඒකත් ගහගෙන යනවා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ කාලේ ඒ උපමාවෙන් තේරුම් ගන්න ඕන. අධාර්මිකව රැස් කරගන්නේ මහා ධනස්කන්ධය එක මොහොතක විනාශ වෙලා යන්න පුළුවන් කර්මානුරූපව ඒ කර පාප කර්මවල විපාක වශයෙන් Tamanට නොපෙනෙන මේ කර්ම වේගය ක්‍රියාත්මක වීමේ හැටියට එක්ක ගින්නට ජලයට තව නොයෙකුත් හේතුන් නිසා ඒවා විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට ඒ ඉක්මන් වීම නිසා අන්න අර Tamanගේ විනාශය මෙලවත් පරලොවත් විනාශය ඇති කර ගන්නවා කියන්නේ. ඒ වෙනට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ අන්න අර මී මීමැස්සගේ උපමාවෙන් වේයාගේ උපමාවෙන් එහෙම ඒවා ධාර්මිකව වීරයවන්තව අප්‍රමාදීව උත්හාන වීරියෙන් යුක්තව කළ යුතු දේවල් බවයි ගිහි ජීවිතයේ පවා. කොට ඒ සාර්ථක ජීවිතය කියලා කියන්නේ අර විදිහට අලසව අනිත් අයගෙන් ලැබෙන දෙයින් ඒ යැපීම නොවේ එතෙන්ද උත්සාහවත්ව තමන්ගේ ජීවිතය ගෙන යාමට කළ යුතු කර්මාන්ත වේලාව නොවර්ධවා දැන් මේ කාලේ අතීතයේ අලසකම ගැන කියනවට කියනවා ඒ පොත්වල සඳහන් වෙනවා උස්සූර සෙයියා කියලා. පායන ඉරට නිගා කරනවා පිටිපස්ස හරවලා. ඒ වගේ නිදා ගන්න අය ඉන්නවා. ওই නිද්දාශීලී සභාශීලී ওই විදිහට ওই දක්වන්නේ. ඉතින් ඒ ගතිය ක්‍රමක්‍රමයෙන් සමාජයට එනවා. තව නොයෙකුත් හේතුන් නිසා ඇත්ත වශයෙන්ම ජීව වටින දවසේ වටිනාම කාලය වන උදෑසන බොහෝ දිනා බුදි. ඉතින් ඒ බඳු සමාජයක් දිනු වෙන්න බෑ. ඉතින් ඒ වෙනුවට අපි කල්පනා කරන්න ඕනේ බුද්ධ වචනේ කවදත් සත්‍යයි. අන්න අර දවසේ වටිනා කාලේ වටිනා අවස්ථාවෙම බ්‍රහ්ම මුහුර්තේම අවදි වෙලා ඒ කල යුතු වතාවත් පින්දහම් ආදියට හිත යොමු කරගෙන අදිශීලයක් අදිෂ්ඨාන කරගෙන දවස පටන් ගත්තා නම් ආරම්භ කරා නම් ඒ ශීලය තුල තමන්ගේ ජීවිතය ගෙන යනවනම් අන්න අර කියාපු විදිහට අතීතයේ සිටි අනේ පිඬු සිටානං චිත්ත ගෘහපතීන් උග්ගඝාපති ආදී හත්ත කාලවක ආදී ඒ ශ්‍රේෂ්ඨ ගෘහපතියන් ගේ ජීවිතවලට ලං වෙන්න පුළුවන් වෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ තමන්ගේ මේ බණ භාවනාවලට උපකාර වෙන අන්දමේ ජීවිත රටාවක් මේ කථාන්තරය තුලින් ගොඩනගා ගන්න. අපි මේ නිවන නිවන කියලා කිව්වට හිතුව පැතුව පමණින් ලැබෙන්නේ නැහැ. මේ ඉන්න තැනින්ම අපි පටන් ගන්න ඕන ගමන. අතීතයේ චරිතවලට ලංවීමට නම් අපි මේ ගත කරන ගිහි ජීවිතය තුළ ඇති අඩුපාඩුකම් සකස් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. අපි ප්‍රඥාව බලාපොරොත්තු වෙනවා නම් ප්‍රඥාවට එහෙම් පිටින්ම විරුද්ධ වුණු අර උමතු බව ළඟා කර දෙන මත්පැන එහෙම් පිටින්ම විසක් හැටියට ඉවත් කරන්න ඕන. ඒ වගේම මත්පැනට තමන් මත්පැන් පානය කිරීම පමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වනවා මත්පැනට වෙන අයට ආරාධනා කිරීම වෙන අයට පොළඹවීම ඒකත් ඊටාම විශාල පාපයක් හැටියට ඒ තුලින් අර ওই ඉබේම ඒ වැරදි ජීවිකාක්‍රම තුල තිබෙන එක්තරා රහසක් තමයි වාට අබ්බැහි වූවන් වැඩි කර ගැනීමට ඉබේම පෙළඹෙනවා. දැන් අර සුරාසොඬුන් එකතු කරගත්ත වගේ අර සිටුවරයා තමන්ගේ පිරිසට ඒ වගේ පිරිස් බලය තුලින් තමන්ගේ දුෂ්චරිතවල අඩුපාඩුකම් වසා ගන්න බොහෝ දෙනා වෙහෙසෙනවා. ඒකයි ওই සුරාව බේබදුකම ආදී ස්ත්‍රී දූර්තකම ආදී සමාජයේ බොහොම වේගයෙන් පැතිරෙන්නේ. එනකොට අපි කල්පනා කරගන්න ඕන අර කල්යාණ මිත්‍ර පාප මිත්‍ර ආශ්‍රය ඉවත් කරගෙන. දැන් මෙතනින් පේනවා පාප මිත්‍ර ආශ්‍රයේ භයානකත්වය. එතකොට අර ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අඳුන ගන්න ඕන. තම තමන්ගේ ගම් පෙදෙස්වල සිටින සද්ධා සීල ඡාග පඤ්ඤා කියලා මේ ගුණයන්ගෙන් දියුණු තරුණ හෝ මහලු හෝ අය ඒ වඳු අය ඇසුරු කරමින් එයාගේ සමග සාකච්ඡා කරමින් තම තමන්ගේ ප්‍රශ්න එයා ආදර්ශයට ගනිමින් ජීවත් වෙන්න උත්සාහවත් යුතු බව බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට අපේ ජීවිතය ගෙවනවා නම් අපි මේ ගිහි ජීවිතයේදී පවා මාර්ගඵල ලබා ගැනීම හැකි වුණේ අන්න ඒ වගේ පිරිසිදු ශීලයක් ආරක්ෂා කරමින් අර කියාපු උද්‍යත්තගාමිනී පඤ්ඤා කියලා කියන ඇතිවීම නැතිවීම දෙක දකින නුවණ දිනු කරගත්තා නම් ගිහි පින්වතෙක් තම තමන් කරන බණ භාවනා තුළින් ගිහි ජීවිතයේදීම පවා මාර්ගඵල අවබෝධය ලබා ගන්න පුළුවන්. මොකද අපි මේ නිවන කියලා කියන්නේ මොකක්ද? අන්න අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධය කීමයි. එතකොට මේ ත්‍රිලක්ෂණය තුළින් අපට පැහැදිලිවම පෙනෙන ටිකක් සැලකිල්ලෙන් බලනවා නම් පැහැදිලිවම පෙනෙන දේ තමයි අනිත්‍යතාව. හැම දෙයක්ම ඒකාකාරයෙන් පවතින්නේ නැහැ. අපි කොයිතරම් මේ තණ්හාව තුලින් අවිද්‍යාව තුලින් අපේ අපේ කියලා කිව්වට ඒවා පවත්වා ගන්නට බෑ. අපේ ශාරීරිය පිළිබඳවත් එහෙමයි. ඒකොට මේ අපේ අනිත් බාහිර දේවල් වලට වඩා මුළු දවස අපේ අවධානය යොමු වෙන්නේ අපේ ශාරීරියටයි. මේ ශාරීරියේ තුල තිබෙන මේ ප්‍රශ්න රාශිය ආහාර පාන බෙහෙත් හේත් ආදිය තුලින් අපි තේරුම් ගන්න ඕනේ මේ ශරීරයේ ඇති අනිත්‍යතාව එතකොට මේක සරසවලා මේකේ යථා තත්ත්වය වසාගෙන ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒක නිසා අපි ඒක තුලින් පළවෙනි පාඩම ඉගෙන ගන්න ඕන. අනිත්‍යතාව මේ කෙස්ලොම් නියදත් ආදී දේවල් මේ වෙනස් වෙන ආකාරය තුලින් දෙතිස් ගුණ කොට්ටාස පිළිබඳව සිහිපත් කිරීම තුලින් කෙනෙකුට හිතා ගන්න පුළුවන් අන්න අර ඇතිවීම නැතිවීම දෙක දකිනවා. ප්‍රඥාව ඒනුත් දියුණු වෙනවා. එතකොට ඒ තමන්ගේ ශාරීරිය වගේම තමන් ඇසුරු කරන අය නැති ඇතිවීම නැතිවීම මේ මරණයෙන් වෙන්වීම තව වස්තු හානි ආදී හැම එකක් තුලින්ම අපි උත්සාහවත් වෙනවා නම් මේ හැම එකක්ම අපට ත්‍රිලක්ෂණය පෙන්눔 කරන සාධකයයි කියලා. මේ හැම එකක්ම හැම සිදුවීමක් තුලින්ම අපි දකින්න ඕන බුදු පියාණන් වහන්සේ වදාළ මේ ත්‍රිලක්ෂණය. ලකුණු තුනක් කියලා කිව්වේ මේක ලෝකේ හැමතැනම දකින්න ලැබෙන නිසායි. නමුත් අපට නොපෙනෙන්නේ ප්‍රඥා ආයස නැති නිසායි. ප්‍රඥා ආයස දිනු වෙන්න දිනු වෙන්න කෙනෙකුට පෙනෙන්න පටන් ගන්නවා ජීවිතයේ යථා තත්ත්වය, ශරීරයේ යථා තත්ත්වය, එහෙම පෙනුන අවස්ථාවේදී තමයි ඔන්න අරණික් කම්මයට කෙනෙක් නැඹුරු වෙන්නේ. එමනේ කම්මයට නැඹුරු වෙන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ගිහි ජීවිත, ගිහියාගේ ජීවිතය පිළිබඳව යථා තත්ත්වය මේක කෙලෙස් රජසට, කෙලෙස් දූවිල්ලට මාර්ගයක් වගේ ඒ වෙනුවට නියම පැවිදි ජීවිතය බලනවා නම් විවෘත අවකාශයක් වගේ ಗುಣධර්ම පිරීමට අන්න ඒක කල්පනා කරලයි කෙනෙක් ගිහි ජීවිතය අතහැරලා නෙක්ඛම්මයට නැඹුරු වෙන්නේ. කොයි හැටියට නමුත් අවසානයේ අපි බලාපොරොත්තු වෙන්න අන්න අර කියාපු මේ ජීවිතය තුල සංසාරය තුල බලපවත්වන අනිත්‍යතාව. ඒ අනිත්‍යතාව නිසාම අපිට ඒවා ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. ඒවායින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඒක දුකක් වෙනවා. ඒ දුක්ඛ ස්වභාවය. එසේනම් මේ මම මාගේ කියලා ගැන්මක් ඇති කරගන්න හැකියාවක් නැහැ. අන්නේ ත්‍රිලක්ෂණයේ ඒ අවස්ථාවල් වල Tamanට ඉදිරිපත් වෙන කාරණා තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්නව නම් ඒක අර බුදු පියාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණය හඳුනා ගැනීමේ ප්‍රයත්නයක් බවට පත් වෙනවා. ඒකට භාවනාව කියලා එක තැනකට වෙලා කරන භාවනාව පමණක් නෙවෙයි දිනදා ජීවිතයේ නොයෙකුත් අවස්ථා දකින්ට ලැබෙන දේවල් තමන්ගේ ශරීරය පිළිබඳවත් අනිත් අයගේ ශරීරය පිළිබඳවත් ඒවා දැන් මේ කාලේ කියන්නේ ඒකට අධ්‍යයනය කරනවා කියලා ඒ විදිහට ඒ අධ්‍යයනය කිරීමක් නැතත් තමන් මේ දකින දෙයින් තුලින් යමක් වටහා ගන්න ඕන ඒ අර මේ ලක්ෂණ හඳුනා ගන්න ඕන එතකොට මේ ත්‍රිලක්ෂණය හඳුනා ගැනීම තුලින් යම් කෙනෙක් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සාංශාරික తত্ত্বය ගැන කලකිරීමක් ඇති වෙනවා. අපි කලකිරීම කියන වචනයට බොහොම බයයි, අකමැති. නමුත් ඒක ස්වාභාවිකයි. මේ දුකෙන් මිදීමට නම් දුක පිළිබඳ ඒ தત્ත්වය හරියට වටහාගෙන ඒ ගැන කලකිරිලා ඒ ගැන එපාකමක් ඇති කර ගන්න ඕනේ. එපාකම තුලින් තමයි ඊට වඩා ඉහළට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒකට ඒ නිබ්බිදා කියලා කියන සසර කලකිරීම මෝරා යාමෙන් තමයි කෙනෙක් ඒ සියලු සැප සම්පත් අර කියාපු දැන් අතීතයේ ඒ රජවරු රජකම් මත හැරලා ගියා, සිටුවරු සිටුකම් මත හැරලා ගියා. ඒ රජ බිසෝවරුන් කුමාරිකාවන් මේ විදිහට එනෙක්ඛම්යට නැඹුරු වුණේ සාමාන්‍ය ලෝකයේ සැප හැටියට කියනවට වඩා මේ ඊට වඩා උසස් සැපයක් තිබෙන බව. ඒක කාමසුඛයට වඩා निराமிස ප්‍රීතියක්. නෙක්ඛම්ය තුලින් නෙලා ගන්න පුළුවන් නිසා ඊටත් වඩා निराமிස තරාපීති කියලා කියන ඊටත් වඩා ඉහළ සැපය තමයි ලෝකෝත්තර වශයෙන් මේ නිර්වාණ අවබෝධය තුලින් කෙනෙක් ඵල සමාපatti ආදීදී විඳින්නේ. අන්න ඒක නිසා මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. ඒ දැන් මේ අවස්ථාවෙත් හොඳ ආදර්ශයක් මේ පින්නතුන් ලෝකයට දෙනවා. අය තම තමන්ගේ ගිහි විවිධ ගිහි ජීවිතවල සැප මට්ටම් తాවකාලිකව හරි අතහැරලා මේ ස්ථානෙට පැමිණලා මේ වටිනා ශීලයක් අදිෂ්ඨාන කරගෙන ඒ අනුව අනිත් අය දෙන ආහාරයෙන් යැපෙමින්, නෙක්ඛම්මයට ලං වෙමින් රහතන් වහන්සේලාගේ ජීවිතේට ආදර්ශයෙන් අනුව අද වටිනා දවසක් ගත කළ මේ උසස් සීලයට සමාදන් වුණු පින්වතුන් ඉතින් ඒ වගේම මේ බුදු පියාණන් වහන්සේගේ වචනය බුදුරජාණන් වහන්සේ මේ ඉන්න තැනින්මයි අපිට මේ ගමන ආරම්භ කරන්න ප්‍රකාශ කළේ. ඒක නිසා ඒ ගිහි ජීවිතයේ අඩුපාඩුකම් මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් සකස් කරගනිමින් අර බුදු පියාණන් වහන්සේ ඊට වඩා ඉහළින් පෙන්වූ ඉලක්කයන් මේවා ඈත හැටියටම හිතන්නේ නැතුව Taman උත්සාහවත් වෙනවා නම් අර කියාපු සද්ධා සීල ඡාග පඤ්ඤා කියලා ගුණ ධර්ම දිනුව තුලින්ම අවසානයේ ක්‍රමක්‍රමයෙන් අර ධර්මයේ ගැඹුරු පක්ෂයට නැඹුරු වෙලා ඊළඟට විදර්ශනා ඥාන මතු කරගෙන තමන් තුළින්ම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් අපි කවුරුත් බලාපොරොත්තු වෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදෙතු මමා මහ නිවන් ලබා ගැනීමට තමන්ට ශක්තිය මෙන්න මේ දේශනාව තුලින් ලබා ගන්න මේ පින්නතුන් උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට ඒ රැස් කරගත්තු මේ ධර්මදේශ ධර්මාශ්‍රවණය තුලිනුත් මේ ආද දවසේ පුරාගත්තු මේ සීලාදී වුණු ධර්මවල ශක්තිය තුලිනුත් මේ පින්නතුන්ට ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේම මේ විශ්වයේ යම් තාක් අවීචේසිත අකනිටා දක්වා ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන සත්වී නැතොත් ඒ අනුමෝදන් වීම තුලින් යෝන් හැමදෙනෙක්ම තම තමන්ට අභිමත ඒ තමන් බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා උච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භය පත්තාරිනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාරිනි දුක්ඛා භයප්පත්තාරිනි භය සෝකාපත්තාජනිසෝ කාහොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛපත්තාජනි දුක්ඛා භයපත්තාජනි භයා සෝකාපත්තාජනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝතු යාවිබාන පත්‍තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝතු යාව නිබ්බාන පත්‍තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න